ඒකට හේතුව මිනිස් ලෝකේ තමයි සුගතියේ සුගතිවල තියෙන පහළම තලය. මිනිස් ලෝකේ ඉඳලා ඉහළට කුමක්ද තියෙන්නේ? සුගතිය. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ පහළ ඉඳලා උඩට ධර්මයේ පතුරවන්නයි. එතකොට බුදුරුන්ගේ පහළ වෙන බුදුරුන් පහළ වෙන ස්වභාව සිද්ධියක් තමයි මේ මිනිස් ලෝකේ පහළ වීම. මිනිස් ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාම මිනිසුන්ටත් ධර්මය ලැබෙනවා දෙවියන්ටත් ධර්මය ලැබෙනවා. හැබැයි මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියා දෙද්දී මිනිසුන් පාවිච්චි කළ යුත්තේ ප්‍රඥාවයි. මක් නිසාද අපි වාසය කරන්නේ සුගතියක නිසා අපිට එකපාරටම දුක තේරෙන්නේ සුගතිය කියලා කියන්නේ යම් කිසි සැපක් උපදවා ගන්නට පුළුවන් තැනක්. දැන් බලන්න දුගතිය කියලා කියනවා අපායට. එතකොට අපායේ එක ලෝකයක් අපට පේනවා. කුමක්ද පේන ලෝකේ? තිරිසන් ලෝකේ තිරිසන් ලෝකේ සතාට තමන්ගේ සැපය නිර්මාණශීලී විදියට වෙනස් වෙනස් අයුරෙන් පාවිච්චි කරන්න පුළුවන්ද බෑ සීතලෙද්දී සතාට පුළුවන්ද රෙදි පුරව ගන්න බෑ රස්නේදී සතාට පුළුවන්ද හෙවණකට ගිහින් ඉන්න? තේරෙන්නේ පිපාසයේදී සතාට පුළුවන්ද වතුර ඉල්ලන්න? බෑ. එතකොට මේ හැම එකකින් මේ සතා දුක් විඳිනවා. දුක් විඳිද්දී මේ සතාට පුළුවන්ද ඒ දුකෙන් බේරෙන්න මගක් සොයන්න? ඒකත් බෑ. එහෙනම් සුගතියේ සිටින සතුන් මිනිසෙන් දෙවියන් අපි මේ දුකක් කෙනකොට ඒ දුකෙන් බේරෙන්න මාර්ග හොයනවා. ඒ දුකෙන් බේරෙන්න මාර්ග හොයන්නේ අපට නුවණ තියෙන නිසා. ඒ නුවණින් කල්පනා කළා තමයි අපි මාර්ග හොයන්නේ. එතකොට දුකෙන් මිදෙන්න මාර්ග හොයන අතරේ අපි ගොඩක් පරිස්සම් වෙනවා දුක තියෙන තැන්වලට නොයා ඉන්න. යුද්ධ තියෙන කාලේ අපි යාපනේ ගියාද? නෑ. දැන් බය නැතුව අපි යනවා. එතකොට බලන්න ඒකට අපි පාවිච්චි කළේ කුමක්ද? අපේ නුවණ. හැබැයි ධර්මයේ සම්බන්ධයෙන් සාමාන්‍ය මොළේට බෑ. ධර්මයේ සම්බන්ධයෙන් අපට ඕන කරනවා අසාමාන්‍ය ඥානයක්. හිතන්න පුළුවන් කමක්. දැන් සාමාන්‍යයෙන් අර වගේ දුකක් වළක්වන්න අපට තේරෙනවා. දැන් අපි යුද්ධ තියෙන කාලේ ඔපරේෂන් ඒරියා කියලා අපි ගියේ නැත්තේ ඒකට මැදි වෙලා අපි මැරෙයි කියලා. බයට ගියේ නෑ. අපිට අපේ සාමාන්‍ය ඥානය ඒකට ප්‍රමාණවත්. සතර අපායට නොයා ඉන්න නම් ඒ ඥානෙට බෑ. ඒකට අපිට ඕන කරනවා සතර අපායේ අනතුර හරි විදියට දැකලා හරි විදියට පැහැදිලි කරලා හරි විදියට පෙන්වා දීපු කෙනෙකුගේ ඥානයක් අන්නේ ඥානෙ හොයාගෙන තමයි අපි මේ සියලු දෙනා එකතු වෙන්නේ එතකොට මේකෙදි පින්වත්නි අපේ කල්පනාවේ හැකියාවයි ඒ කියන්නේ අපේ නුවණ 100%ක්ම අපට උදව් වෙනවා. මේ නුවණ නොතිබොත් මේ ලෝකේ අපි මුලා වෙනවා. මුලා වෙලා අපි රැවටෙනවා. රැවටුනාම අපිට මේ මනුස්ස ජීවිතේ ඒ කියන්නේ සුගතියේ දැන් අපි ඔක්කොම ඉපදිලා ඉන්නේ කොහෙද? දුගතියකද? නෑ. අපි ඉපදිලා ඉන්නේ කොහෙද? සුගතියක. එතකොට අපි තීරුම් අරන් සිටින්ට ඕනේ අපි සුගතියක ඉන්න බව. එහෙම නැත්නම් ඔබ හිතාවි අපි නෙමෙයි සුගතියේ ඉන්නේ සුද්ධෝ. ඇයි හැම සුදුයි හැඩයි ඉංග්‍රීසි කතා කරනවා. එතකොට හිත යනවා එක එක විශේෂ වාහන වලින්. එතකොට ඔබ රැවටෙයි ආ සුද්ධ තමයි සුගතිය කියලා. නෑ. සුගතියේදී ජයගන්නේ හැමේ පාට යම් කිසි ප්‍රමාණයකට බලපානවා නේ. භාෂාවත් බලපානවා. සල්ලිත් බලපානවා. හැබැයි ප්‍රඥාවට ඒකක්වත් අදාළ නැහැ. මා හිතන්නේ කුමක්ද වාසනාවකට තමයි අපි සුද්ධංගේ අතර ඉපදුනේ නැත්තේ. සුද්ධං අතර ඉපදුනා නම් ලැබෙන්නේ අර ඉංග්‍රීසි චිත්‍රපටවල තියෙන ඒවා විතරයි. කාමයයි පිස්තෝලයි කෑම බීමයි ක්‍රීඩායි වෙන මොකුත් නැහැ. අපට එහෙම නෙමෙයි. අපි මේ රටේ උපන්න නිසා අපි මේ සුගතියේ ඉපදුණු නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ මින් 2600 වසරකට පෙර යම් රුක් සෙවණක වැඩ හිඳිමින් සේනා සහිත මාර්යා පරදවා තුන්ලෝ ජයගෙන යම් ධර්මයක් අවබෝධ කළ සීක්ද ආනේ ධර්මයේ සුළඟ අපට වදිනවා. මේ අපේ සුගති උපතේ එක්තරා වාසනාවක්. එතකොට පින්වත්නි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීම පිණිස මේ සුගති සැපේට මුලා නොවී සිටිය යුතුයි. ඉතින් ඔබ හිතන්නේ මේ සුගතියට ආපු සියලු දෙනා ආයම සුගතියට ඒවිද? නෑ. ආයම සුගතියට ඉන්නේ නැත්නම් කොහේ යාවිද? දුගතියට යාවි. එහෙමනම් අපට පින්වත්නි මේ සුගතිය ලැබී තිබෙන්නේ බොහොම පුංචි කාලයකට. මේ සුගති ලෝකේ අපේ වටිනාම දේ අපේ කල්පනාවයි. කනබුන දේ නෙමෙයි. භාෂාවක් නෙමෙයි. දැන් බලන්න සක්විති ඉංග්‍රීසි හපන. තමන්ගේ ජීවිතය සූපපත් කරන්න ඒක ඉවහල්ුනේ නෑ. ඒක ඉවහල්ුනේ මොකේද? තමන්ව විපතට යොදන්නයි. වැරදුනා. විශ්වාස කළේ සල්ලි. වැරදුනා. ඒ වැරදීම මා හිතන්නේ කල්ප ගානකටවත් නිවැරදි කරගන්න බෑ. බලන්න මේ සුගතියට ආවට පස්සේ එහෙමනම් අපට එකක් පේනවා මෙතන වරදින සුළුයි. මේ සුගතියේ ගෙවන ජීවිතේ වරදින සුළුයි. මේ වරදින සුළු ජීවිතයක කෙනෙකුට දිගින් දිගටම වරදින්න ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක තැනක මහණෙනි යම් කිසි කෙනෙකුට ප්‍රඥාව නැද්ද ඔහු සූදුවකින් පෙරදිලා හිඟන්නේ කුණා වගේ කියනවා ඔහු ඔහුට වරදිනවා. දිගින් දිගටම වරදිනවා. මේ සුගතියේ අපි මේ ගෙවන කාල පරිච්ඡේදයේ වරදවා ගත්තොත් මේ වැරද්ද දුගතියේදීත් වරදිනවා. ආයමත් සුගතියට ආවොත් ආයමත් වරදිනවා. ඒ හේතුව මේ වැරද්ද පුරුද්දට යනවා. දැන් බලන්න සක්විති වැරද්ද කරලා ආයෙවිදින් ආයෙත් ඒ වැරද්දම කළේ නැද්ද? එහෙමනම් අපිට පේනවා පින්වත්නි වැරද්ද පුරුද්දට යනවා. මේ වැරද්ද පුරුද්ද වුණාට පස්සේ මහා පිනකින් තොරව මහා වීරියකින් තොරව මහා උත්සාහයකින් තොරව මේ වැරද්ද ඉක්මොයයිද? බෑ. එතකොට මේ වීරිය Tamanට නැත්නම් ඒ වීරිය උපද්දවා දෙන්න කෙනෙකුත් නැත්නම් ඒක පෙන්වන්න කෙනෙකුත් අහලකවත් නැත්නම් ඔහු නැවත නැවත යන්නේ වැරද්ද කරාමනේ එතකොට බලන්න පින්වත්නි මේ සුගතියේ දිවිගෙවද්දී වැරද්දට පෙළඹීමේ වරදට පෙළඹීමේ අනතුරක් තියෙනවා. ඒ වගේම එය පුරුද්දට වැටීමේ තව අනතුරක් තියෙනවා. ඒ පුරුද්දෙන් ගොඩෙන්ට බැරි හීන වීරිය නැමැති තව අනතුරක් තියෙනවා. ඒ වරද්ද හිතා ගන්න බැරි කලන මිතුරන් නැතිකම නැමැති පාඩුවත් තියෙනවා. ධර්මය අහන්ට නොලැබීමේ අවාසියක් තියෙනවා. එහෙනම් පින්වත්නි මේ සියලු දොස් සකාමකා මේ සියලු අනතුරු වලින් මුදවා ඔබ සුරක්ෂිත කරන්ට ඔබව රැක ගන්නට එකම දෙයකට පුළුවන් ඒ තමයි මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී සැබවින්ම ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ රකී චත්තං මහන්තං යථා වස්ස කාලේ වැස්ස ඇද හැලෙද්දී නොතිමි සිතින්ට තිබෙන මහා කුඩයක් වගේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මය පුරුදු කළ විට ආනිසංසය මෙයයි. න දුක්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනා දුගතියට නොයයි. එතකොට දුගතියේ උපත කරා අපව නොගෙනී දුගතියේ උපත කරා අපව යන්ට නොදී සුගතියේ අපිව රැකගන්නේ කුමක් විසින්ද ධර්මයේ විසින් සුගතියේ උපත ලද අපි අන්නේ ධර්මයට පැහැදිය යුතුය සුගතියේ උපත ලද අපි ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගත යුතුය මොකද පින්වත්නි හේතුව මේ සුගති උපත සැනකින් අපට ආහිමි විය හැකියි. දැන් බලන්න සුනාමි ආවා. ඒකටත් මේ සුගතියේ හිටි පිරිස ගහගෙන ගියේ නැද්ද? ලෙඩ දුක් හරදර එනවා. ඒටත් මේ සුගතියේ පිරිස ගහගෙන යනවා. තවනුයේකුත් අන්තරායනවා. ඒවටත් ගහගෙන යනවා. ගහගෙන යන්නේ සුගතියකටද කියා අපිට නිශ්චිතම කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් පින්වත්නි සුගතිය දැන් අපි සුගතියට ආවා ආයම සුගතියක් කරා අපව කැඳවාගෙන යෑම තිබෙන්නේ අප කරන ක්‍රියාව මතයි මේ නිසා තමයි අපට විශේෂයෙන්ම ಉಪකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් මම ඔබට පුංචි කරුණු ටිකක් කියන්නම් තේරෙන්න. මම ඔබට කිව්ව නේද මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන සුගති ලෝකේ අපට තියෙන එක්තරා අනතුරක් තමයි වරදට වැටෙන්න ඇති ඉඩකඩ. ඒක ඔබට තේරුණාද? තේරුණා. එතකොට ඒ වගේම අපිට තියෙන අනුතරක් තමයි මේ සුගති සැපයට මුලා වීම. ඒ කියන්නේ අපි හිතනවා අපි අපාය යන එකක් නෑ. අපි පෙරේත ලෝකේ වැටෙන එකක් නෑ. අපි නිරේ යන එකක් නෑ. එහෙම හිතුවහම අපේ හිත අපේ හිතේ තියෙනවා නම් පවට ලැජ්ජාවක් බයක් ඒක නැතු යනවා. පවට යම් ලැජ්ජාවක් බයක් ඇද්ද ඒක අපේ හිතෙන් නැතු වෙනවා එක නෝන කෙනෙක් හිටියා වෛරය බැලගෙන තව කෙනෙක් ගැන මං කිව්වා ওই වෛරය අත්හරින්න කියනවා කියනවා අහන්නේ මං කිව්වා ඕවම වෛරය බැඳගෙන ওই වැඩ පිළිවිල ගියොත් නිරේට තමයි යන්න වෙන්නේ මොනවා කරන්න ඉතින් එහෙනම් එහෙවත් යනවා කියලා එතකොට මං කිව්වා එහෙම කියන්න එපා. සතුරෙක්වත් නිර යනට මා කැමති නෑ. බලන්න එතකොට අපිට පේන්නේ නැද්ද? ඕන දෙයක් උනාවේ මම මේක කරනවා කියලා. දැඩි ලෙස අපි ඉන්න එකේ අනතුර. එහෙම ඉන්න අවස්ථාවල් ඉන්නේ නැද්ද? එතකොට මොට්ට වෙන්නේ අපේ ඥානෙ. එතකොට අපිට පේනවා අපේ හිතන්න පුළුවන් හැකියාව ක්ෂණයෙන් අපින් අහිමි වෙනවා. කල්පනා කරන්න පුළුවන් ගතිය නැති වෙන ස්වභාවයක් මේ ජීවිතය තුල තියෙනවා. නැත්තම් එච්චර බනහපු නෝනා අර විදියට මාත් එක උත්තර දුන්නා නම් වෙන අයත් එක කොහොම උත්තර දෙනවා ඇද්ද? එතකොට අපිට මේකෙන් තේරෙන්නේ මොකද්ද? මේ සිත දැඩිවීම. ඒ කියන්නේ යම්කිසි තරහක්, වෛරයක්, මාන්නයක්, iriසියාවක්, ක්‍රෝධයක් ඇති වුණාට පස්සේ ඒකට යටවීම. ඒකෙන් දැඩිවීම එක්කම Tamanට අහිමි වෙන්නේ මොකද්ද? මේකේ අනුතර පේන ගතිය නැතු යනවා. ඊට පස්සේ හිතේ එන්නේ පල්ලි ගන්නමයි ආසාව එන්නේ. මේකෙන් අනතුරක් වෙනවා කියන අදහස නැති යනවා. නැතු ගියේ මොකක්ද? ප්‍රඥාව. ප්‍රඥාව නැති වෙච්ච ගමන් පවට ලැජ්ජා බය නැතු යනවා. දැන් බලන්න අපට තියෙන්නේ වැඩිපුර වාසි පැත්තක්ද අවාසි පැත්තක්ද? අවාසි පැත්තක්. ඔය අවාසි පැත්ත හඳුනා නොගත්තොත් ඔය අවාසි පැත්ත හඳුනා නොගත්තොත් වාසි පැත්ත ගොඩනගන්න බෑ. අවාසි පැත්ත හඳුනාගත්තොත් විතරයි වාසි පැත්ත ගොඩනගන්න පුළුවන්. ඊළඟට අපිට හරියට පාඩු සිද්ධ වෙනවා මාන්න නිසා. මොකද හේතුව? මේ සුගති ලෝකයේ තුල මිනිස්යන්ට තියෙනවා මිනිස්්‍ය ආයු. මිනිස්්‍ය වර්ණ. මිනිස්්‍ය සැප. මිනිස්්‍ය බල. මිනිස්්‍ය ඥාන. මේවෙන් මත් වෙනවා. මත් වුණාම මොකද වෙන්නේ? ඔහුට ඇති වෙනවා මාන්නය. එතකොට සමහර අයට ඇති වෙනවා මාන්නයක් ආයුෂය නිරෝගීකම නිසා සමහරුන්ට ඇතිවන මාන්නය රූපේ නිසා සමහරුන්ට ඇතිවන මාන්නය ඔව් සැපේ නිසා තව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් මාන්නයක් ඇගේපතේ සවිය නිසා තව කෙනෙකුට මාන්නයක් ඇති වෙන්න පුළුවන් සමාජ තත්ත්වය නිසා තව කෙනෙකුට මාන්නයක් ඇති වෙන්න පුළුවන් දැනුගත්කම් නිසා මේ හැම එකකින්ම හරි විදියට පාවිච්චි නොකළොත් ඒකෙන් Tamanට කිසිම ලාභයක් නැහැ. ගත්තු සල්ලි වේදම් කරලා ණයටත් කෑවා වගේ. කිසිම ලාභයක් නැහැ. මේ නිසා මේ සුගති ලෝකේ පරිස්සමෙන් මේ ජීවිතේ ගොඩනගන්නට මේ යුගයේ මහා නෝනක් තියෙන්න ඕනේ. ඒක පුංචි නෝනකට කරන්න බෑ. ඒකට හොඳ නෝනක් තියෙන්න ඕනේ. මේ යුගයේ අභියෝග වැඩි. යහපත් දෙයට අභියෝග වැඩි. දැන් අපි ගත්තොත් කෙනෙක් ඉවසන්න කල්පනා කළොත් එයාට කඩාගෙන වැටෙන්න පුළුවන් ඉවස ගන්න බැරි දේවල් නේ. වෙන්න බැරිද? කෙනෙක් මෛත්‍රිය වඩන්න පටන් ගත්තොත් එයාට කඩාගෙන වැටෙන්න පුළුවන් කේන්ති යන දේවල්ම. කෙනෙක් පින් කරන්න ගත්තොත් එයාට කඩාගෙන වැටෙන්න පුළුවන් පින් කරගන්න බැරි දේවල්ම. මේ වගේ මේ සුගති ලෝකේ බාධා වැඩි. එතකොට මේ බාධා වැඩි වෙන්නේ මොකද? සුගතියේ තියෙන ගුණාත්මක පැත්ත පිරිහෙනවා. දැන් පින්වත්නි අපේ ලෝකේ වර්තමානයේ අපි ලොකු කතා බහක් යනවා කෑම් බීම් රහ නැහැ කියලා. නේද? ඉස්සර වගේ නොවේය. දැන් නිකම් මැටි වගේය. කෑම් බීම් කිසි රසක් නැත කියලා. එතකොට අපිට ඒක අහු වුණාට අපට අහු වුණාද මේ මිනිසෙන්ගේ පිරිහීම ආහාර පානේ විතරක් නෙමෙයි රහ නැති වුනේ ගුණේ නැති වුනේ අපි කියන්නේ දැන් කණේම කිසි ගුණයක් නැහැ රොඩු වගේ කියනවා ඒ රොඩු උනේ කැම විතරක් නෙවෙයි මිනිසුත් රොඩු වුණා අන්තිමට මේ මිනිස්යන්ගේ ගුණය මිනිස්යන්ට අහිමි වෙද්දී ලේසියෙන්ම අර කියපු දුර්වලතා බලවත් වෙනවා. මොනවද ඉක්මනින් වරදට වැටෙන එක. මාන්නය ඇති වෙන එක. ලැජ්ජා බය නැති වෙන එක. දුෂ්ටකම් ඇති වෙන එක. අනුතර නොපෙනෙන එක. මේ සියලු දුර්වලතා වැඩි වුණොත් මේ සුගතියේ ආපු අපට මේ සුගතියෙන් ලබා ගන්න තියෙන වටිනා දේවල් අපට ලැබෙයිද? නෑ. මේ මිනිස් ලෝකේ ආපු අපට ලැබෙන වටිනාම දේ තමයි ශ්‍රද්ධාලාභය. කුමක්ද? ශ්‍රද්ධාලාභය කිව්වේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිතේ පැහැදීමයි. මේක තමයි මිනිස්යා කෙරෙහි අනුකම්පා ඇති කෙනෙක් කළ යුත්තේ. ඒ පැහැදීම ඇති කර දීමයි. ඒක දුර්ලභ දෙයක්. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම කතාවක් ප්‍රකාශ කළා. මහණෙනි තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුක අවබෝධ කරනවා. කුමක්ද අවබෝධ කරන්නේ? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුක අවබෝධ කරනවා. පින්වත්නි මේ දුකට ආйти දේවල් මොනවාද? දුකට ආйти දෙයක් තමයි මේ ශරීරය. මේ ශාරීරික කුමකට අයිති දෙයක්ද? දුකට අයිති දෙයක්. මේ ශරීරයේ තියෙනවා මේ ශරීරය අපට ලැබුණේ ඉපදීමෙන්. එතකොට ඉපදීම කියන දේ මේ ශරීරයේ තියෙනවා. එතකොට මේ ශරීරයේ උපන්න ශරීරයට අයිතිතාවය එකක් තමයි වයසට යෑම. වයසට යෑමත් එක්ක ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා කියන්නේ ඔව්. කෙස්ලොම් මිදෙනවා. දත් වැටෙනවා. හම රැලි වැටෙනවා. ඉන්ද්‍රියන්ගේ අප්‍රාණික බව ඇති වෙනවා. මේ ඔක්කොම මොකේ ලක්ෂණේද? ජරාවේ ලකුණු. එතකොට මේ ශරීරයේ ක්‍රම ක්‍රමයෙන් අර ජරාවේ ලකුණු පහළ වෙනවා. එතකොට ඒකයිති සැපටද? ඒකයිති දුකට. එතකොට මේ ශරීරේ මැරිලා යනවා. ඒකයිති දුකට. මැරිලා නවතින්නේ ආයි ශරීරයක් හට ගන්නවා. ඒකයිති දුකට. ඇයි? ඒ ශරීරයේ තර ලක්ෂණම පහළ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේක තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. අවබෝධ කරලා මේ කෙරෙහි යටි ඇල්ම නැති කරලා මේ නිදහස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා විඳීමයි. දැන් මිනිස්යාට අපට ලැබෙනවා වරින් වර අපට සැප ලැබෙනවා නේ. සමහර අවස්ථාවන්හිදී අපට දුක ලැබෙනවා. සමහර අවස්ථාවන්හිදී අපට මධ්‍යස්ත බව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ හැම එකක්ම අපට රඳවන්න බෑ. මේ ඔක්කොම වෙනස් වෙවි යන විදි. ඉතින් මේකත් උන්වහන්සේ අතුල් කළේ දුකටයි. ඊට පස්සේ උන්වහන්සේ වදාලා මේ දුකත් අවබෝධ කරනවා. අවබෝධ කළා මිදීමට නොඇලී විදීම කෙරෙහි ඇල්ම අත්හැරලා නිදහස් වෙනවා. දැන් මේක සුළු දෙයක් කියලාද ඔබ හිතන්නේ? මේ ශරීරයකට නොඇලී අවබෝධ කරලා ඒ කෙරෙහි ඇති ආශාවෙන් නිදහස් වෙනවා කියන්නේ සුළුපටු එකක් නෙමෙයි. ලකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ද විඳින දෙයට අපේ හිතේ ස්වභාවය කුමක්ද? නිකම්ම අපේ හිත ඇදිලා යනවා. ඉතින් එහෙම ඇදිලා යන්න නොදී ඒ නෝණින් විමසන්න කොච්චර නෝනක් ඕනේද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට රූප වේදනා ඔව් මේ හඳුනා ගැනීම චේතනා පහල කර කර කරන දේ මේ සිතේ ක්‍රියාකාරීත්වය මේ ඔක්කොම අවබෝධ කරලා නිදහස් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් පැවිදි වෙනවා. මේ පැවිදි වූ භික්ෂුව ඔහුත් මේ ශාරීරිය අවබෝධ කරනවා. ඔහුත් මේ විඳීම් අවබෝධ කරනවා. ඔහුත් මේ සංඥාව අවබෝධ කරනවා. ඔහුත් මේ සියලු චේතනා අවබෝධ කරනවා. ඔහුත් මේ සිත අවබෝධ කරනවා. ඔහු තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. ඔහු මේ සියල්ලෙන් මිදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එතකොට මහණෙනි එකම අත්දැකීමක් දෙන්නටම තියෙනවා. තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙනවා. රහතන් වහන්සේ දුක අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙනවා. දෙන්නාගේම අත්දැකීම සමානයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ සම්බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ දෙදෙනාගේම මේ අත්දැකීම සමාන නම් මේකේ මුකුත් වෙනසක් තිබේද? මොනවා හරි වෙනසක් තියනවාද කියලා ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ අපේ මේ ධර්මයේ තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි. අපි මේ අහන ධර්මයේ තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නායක කරගෙනයි. අපි මේ අහන ධර්මයේ තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිහිට කරගෙනයි. භාග්‍යතුන් වහන්සේම මේ කාරණය අපට වදාරන සීක්වා. එතකොට අපි මේක මතක තියාගන්න කිව්වා. ඉන් පස්සේ පින්වත්නි පුංචි වාක්‍ය කීපයක් තියෙනවා විස්මයජනකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතු භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය උපදවා දෙන්නාය. ඒ කියන්නේ අර භික්ෂුන් වහන්සේලාට අර අවබෝධය ඇති වෙන්න කෙලෙස් ප්‍රහාණය වෙන්න තමන්ගේ හිතේ කලින් ඉපදිච්ච නැති නිවන් මඟ කවුද උපද්දවලා දෙන්නේ? තථාගතයන් වහන්සේ අන්න වෙනස බුදුරජාණන් වහන්සේ තමයි මේ නිවන් මඟ මනුෂ సంతානේ උපද්දවලා දෙන්නේ. දැන් අපේ సంతානේ නිවන් මඟක් මෙතෙක් කාලයකට උපන්නේ නැහැ. ඒ නිසා අපි මේ හක්කොලම් කරන්නේ. මේ සංසාරේ යන්නේ. සංසාරේ ගමන අපට තේරෙන්නේ නැති සුගතියට රැවටිච්ච නිසා. මෙතනින් මේ ගමනේ මෙතනින් අපේ ජීවිතේ ආහිමි වෙච්ච ගමන් නිරේයයිද තිරිසන් අපායයිද පෙරේත ලෝකයයිද අසුරෙක් වෙයිද බුදුරජාණන් වහන්සේ ඒ ඔක්කොම කියලා දුන්නා. පැහැදිලි කළා. නිරේගෙන විස්තර කළා. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ නිරේ තියෙන දුක මට උපමාවකින්වත් කියා ගන්න අමාරුයි කිව්වා. භික්ෂුන් වහන්සේ නමක් කව්වා ඇහුවා නමුත් භාග්‍යතුන් වහන්සේ යන්තමින් උපමාවක් පුළුවන් කිව්වා. ඊට පස්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් ඇහුවා මහණෙනි හොරෙක් අල්ල ගන්නවා. හොරෙක් අල්ලගෙන රජුරුව ළඟට ගෙනියනවා. රජුරුව දඩයම් නියම දඬුවම් නියම කරනවා. රජුරුව කියන හොඳයි මේ හොරාට හෙල්ල පාර 100ක් අනින්න උදේට ඇන්න ආය රජු වහනව සේවකයන්ගෙන් අර හොරාට පණ තියේද තියෙනවා රජතුමනි එහෙනම් දහවලටත් අර හොරාට හෙල්ල පාර 100ක් අනින්න දහවලත් අනිනවා ඊට පස්සේ රජු වහනවා රාත්‍රී රාත්‍රියටත් හෙල්ල පාර 100ක් අනින්න එතකොට හෙල්ල පාර කීයක්ද? හෙල්ල පාර 300ක්. ආයුධ පාර 300ක්. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි එතකොට ඒ හොරා දවසකට තියුණු ආයුධයකින් 300 වතාවක් පහර කද්දී දුකක්ද සැපක්ද විඳින්නේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ එකම හෙල්ල පහර ප්‍රමාණවත් 300 පහරක් ගැන නම් හිතන්න අමාරුයි ඊට පස්සේ උන්වහන්සේ පුංචි ගල් කැටයක් අතට ගන්නවා අ르ගෙන අහනවා මහණෙනි මේ පොඩි ගල අර පේන හිමාලයේ මේ පොඩි ගල වගේ කී ගුණයක් අර හිමාලේ විශාලද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා කියන භාග්‍යතුන් වහන්සේ ඒකේ හිමාලි ප්‍රමාණය අපට කියන්න බෑ. අතිශයින්ම විශාලයි කිව්වා. මහණෙනි, නිරේ දුක මේ හිමාලය වගේ. මේ උපමාව මේ චූටි ගල් කෙටි වගේ. ඇයි බුදු කෙනෙක් මේවා කියන්නේ? සංසාර ගමනේ ඇත්ත වார்த்தාව නොවේද? ඒක තමයි සසරේ ඇති සත්‍ය වார்த்தාව. අපි දන්නවද මෙලහට අපේ නෑදෑයෝ කී දෙනෙක් සුගතිය අහිමි වෙලා දුගතියේ ඉන්නවද කියලා අපිට තේරෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා එහෙම ආපු අපි දැන් හොඳට බලන්න මම ඔබට කිව්වේ නැද්ද අපේ තියෙන මේ සුගති ලෝකේ අපිට තියෙන එක්තරා අනතුරක් මේ වැරද්දට වැටෙන ස්වභාවය. නොමගට වැටෙන ස්වභාවය. ඇයි හේතුව? අපේ හිත ඇතුලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉපදිලා නැහැ. කවුද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙවියන්ගේ සිතෙහි මිනිසුන්ගේ සිතෙහි උපද්දවා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ අනුප්පන්නස්ස මග්ගස්ස උපාදේතා ඊළඟට පෙන්වා දුන්නා මහණෙනි තථාගත අරහ සම්බුදුරජාණන් වහන්සේ තමයි අසංජාතස්ස මග්ගස්ස සංජනේතා දෙවියන්ගේ මිනිස්සුන්ගේ සිත කය වචනේ තුල හට නොගත් නිවන් මඟ හට ගන්නවන්නේ. ඒ නිවන් මඟ හටගත්තාට පස්සේ තමයි ඔහුට චතුරාරි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිවන් මඟ හටගත්තාට පස්සේ තමයි ඔහු හරි විදිහට හිතන්නේ. ඒ නිවන් මඟ හටගත්තට පස්සේ තමයි ඔහු හරි විදියට වචනේ හසුරවන්නේ. ඒ නිවන් මඟ හටගත්තට පස්සේ තමයි ඔහු හරි විදියට කය ක්‍රියා කරවන්නේ. ඔහු නිවන් මඟ හටගත්තට පස්සේ තමයි ඔහු හරි විදියට වීරිය ගන්නෙ. ඒ නිවන් මඟ හටගත්තට පස්සේ තමයි ඔහු හරි විදියට සිහිය පිහිටවන්නේ. සිත එකඟ කරන්නේ. එතකොට සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නිවන් මඟ. එතකොට මේ නිවන් මඟ මිනිස්යාගේ ජීවිතය තුළ දෙවියන්ගේ ජීවිතය තුළ උපද්දවනවා. කවුද ඒක උපද්දවන්නේ? බුදුරජාණන් වහන්සේ. මිනිස්යා තුළ දෙවියන් තුළ ඒ නිවන් මඟ හට ගන්නවනවා. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා මිනිස්යා තුල දෙවියන් තුල ඒ නිවන් මඟ හට ගන්නවා. ඊළඟට දෙවියන් නොදන්නා මිනිසුන් නොදන්නා ඒ නිවන් මඟ පහදා දෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස මහන්සි වූ වෙලාවේ නිවන් මඟ අවබෝධ කරගන්න මහන්සි වුණ වෙලාවේ උන්වහන්සේට මේකයි ඔබ හොයන්නේ කියලා කියා දෙන්න කවුරුත් හිටියද? නැහැ. උන්වහන්සේ වැටුණී අත්ති කිලමතාන යෝගෙට. හරියට දුක් දුන්නා ශරීරයට. අන්තිමේදී උන්වහන්සේ කලන්ති හැදිලා නේරංජර ගන්තර වැලි තලාවි වැටලා හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා වැලි තලාවේ වැටිලා හිටියා. දෙවිවරු ඇවිදින් කතා බස් කළා. දෙවිවරු දෙවිවරු. එක දෙවි කෙනෙක් කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක් මේ රහතන් වහන්සේලාගේ පිළිවෙලයි කිව්වා සිහිනැතු වැටලා ඉන්න එක. තවද කෙනෙක් කිව්වා නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහත් වෙලා නෑ රහත් වෙන්නේ ලං වෙලා කිව්වා. එතකොට අපිට පේනවා රහත් කියන්නේ ඒ කියන්නේ රාග දේශ මොහ ප්‍රහාණය කිරීමයි කියලා දෙවි කෙනෙක්වත් දැන සිටියේ නෑ. ඒ රහත් වෙන්න ඇති මාර්ගය, ඒ කියන්නේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න ඇති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව දෙවි කෙනෙක්වත් දැන සිටියේ නැහැ. එහෙමනම් දැනගෙන ඉන්න එපා කියා දෙන්නේ. එහෙනම් බලන්න දෙවියා ඒක නිසා තමයි ධම්සක් පැවතුම් සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළ වේලේ භූමාට දෙවියන්ගේ සිට අකනිටා බඹලෝ දක්වා දෙවිවරු සාදුනාද කිව්වා කියලා බොරු කියනවා. සාදුනාද දුන්න නෙමෙයි. දෙවිවරු මොකද කළේ? දෙවිවරු කිව්වා ඒතම් භගවතා බාරාණසියන් නිසිපතනේ මෙගදායි අනුත්තරම් ධම්මචක්කං පවත්තිතං අනුත්තර වූ ධර්මචක්‍රය බරණසීසිපතනේ මිගදායෙහිදී මේ භාග්‍යතුන් වහන්සේ විසින් පවත්වන ලද්දේය අපපතිවත්තියන් ආයක වෙන කිසි කෙනෙකුට මේක කරන්න බෑ සමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකාස්මින් ලෝකේ ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට දෙවියෙකුට මාරේකට බ්‍රහ්මේකට කාටවත් මේ නිවන් මඟ කවුරුත් නොදැන හිටපු කිසි දෙවි කෙනෙක් තුල කිසි මිනිසෙක් තුල උපද්දවන්න බැරුව ගියා කිසි දෙවි කෙනෙක් තුල කිසි මිනිසෙක් තුල හට ගන්නන්න බැරි වුණා. කවුද ඒක කළේ? තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඉස්සල්ලාම මේ දෙවියන් තුල වේවා මිනිසුන් තුල වේවා ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය උපන්නාම ඒ ඉපදින්නේ කොහොමද? අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා දෙවියන් බඹු මරුන් සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත ලෝකේ කිසිවෙකුත් නොපවසන ලද ඒ නිවන් මඟ කවුද පවසන්න පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ පවසනකොට අන්න නූපන් නිවන් මඟ හට ගන්නවා උපදිනවා ඔබට මතක ඇති බරණැස ඉසිපතන මිගදායේ බුදුරජාණන් වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට චතුරාරි සත්‍ය දේශනා කරද්දී හොඳට අහුම්කම් දීගෙන අහගෙන හිටියා. එක්කෙනෙක් කවුද? කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ. අහගෙන ඉන්නකොට නූපන් නිවන් මඟ උපන්නා. සෝවාන් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ බවත් කොණ්ඩඤ්ඤයන් අවබෝධ කළා නේද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ ඊළඟ පොහොයට අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. දේශනා කරද්දී කොණ්ඩඤ්ඤ බද්දිය වප්ප මහානාම අස්සජී කියන පස්වග භික්ෂුන් වහන්සේලා පස් නමම රාග දේශමෝ ප්‍රහාණය කළා. ඒ කියන්නේ උන්වහන්සේලගේ సంతානේ අර මෙතෙක්කල් නූපන්න නිවන් මඟ සම්පූර්ණයෙන්ම වැඩි ගියා. මෙතෙක්කල් සසරේ හට නොගත්තු නිවන් මඟ සම්පූර්ණයෙන්ම හටගත්තා. මෙතෙක්කල් පරිපූර්ණව නොඇසූ නිවන් මඟ පරිපූර්ණව ඇසුවා. කාගෙන්ද ඇසුවේ? බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට උන්වහන්සේ පහළ වෙන තුරු මේ ලෝකේ කිසි කෙනෙක් තුල නිවන් මඟ උපන්නේ නැහැ. නිවන් මඟ හටගත්තේ නැහැ. නිවන් මඟ දැන සිටි නැහැ. ඒ එහෙම අපිට බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණේ උන්වහන්සේ මග්ගඤ්ඤෝ ඒ කියන්නේ නිවන් මඟ පරිපූර්ණව අවබෝධ කළා. මග්ග විදූ නිවන් මඟ පිළිබඳ පූර්ණ ඥාණය ඇති කරගත්තා. මග්ග කෝවිදෝ නිවන් මඟ පිළිබඳ සම්පූර්ණ දක්ෂ වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ඕකයි රහතන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වෙනස සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිවන් මඟ ඇති කරගත්තේ තනියම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක අවබෝධ කළේ තනියම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග දේශමෝ ප්‍රහාණය කරගත්තේ තනියම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය වූ බව අවබෝධ කරගත්තේ තනියම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කළ ආර්ය ස්ථාංගික මාර්ගය හොයාගෙන පරිපූර්ණ වශයෙන් ප්‍රගුණ කළේ තනියමයි. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? ඒ ඒ අවබෝධ කරපු දෙය උන්වහන්සේ වචනවලට හැරෙව්වා. මේක ලේසි කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවබෝධයක් වචනවලට හරවලා අනිත් කෙනාට ඒ අවබෝධයම ලබා දෙන්න. ඒ වචනේ හරි විදියට පාවිච්චි වෙලා තියෙනවා. එතකොට උන්වහන්සේ ඒ වචනේ හරි විදියට පාවිච්චි කරපු නිසා උන්වහන්සේට සවන් දීගෙන හිටපු අයට නූපන් නිවන් මඟ ඉපදුනා. හටනුගත් නිවන් මඟ හටගත්තා. නොයසූ නිවන් මඟ ඇසුවා. එතකොට බලන්න පින්වත්නි අපිට මේ හරි දේ අහනතුරු අපට උනත් එහෙම වෙන්නේ නැද්ද? අපට උනත් හරි දේ හරි විදියට අහන්න නොලැබුණොත් අපට අපේ උනත් මුලා වෙන්නේ නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පහළ වෙන්න කලින් මේ ලෝකේ කොයිතරම් හිටියද? මට අවබෝධ වුණා කේකී ශාස්ත්‍රවරු. ඉන්දියාවේ තියෙනනේ අජිත කේස කම්බලි හිටියා. මක්කලි ගෝසාල හිටියා. ඊළඟට සංජය බෙල්ලත්ති පුත්ත හිටියා. පගුද කච්චායන හිටියා, නිගණ්ඨනාථ පුත්‍ර හිටියා. අන්තිමේදී ඒගොල්ලෝ ඔක්කොම එක පැත්තක් වෙලා උන්වහන්සේට බැට දුන්නා. එතකොට අපිට පේනවා මේ අවබෝධ වුණා කියලා ඒ කාලෙත් රැවටුණු පිරිසක් හිටියා. නමුත් හරි කෙනා හරි වෙලාවට හරි තැනදී මතු වුණා. ඒ වෙද්දී ලෝකේ පින්වන්ත මිනිස්සු සියලු දෙනාම එතනට රොක් වෙලා හිටියා. ඔවුන්ට අහන්න ලැබුණා. ඒ යුගය විශේෂ යුගයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම මිනිසයන්ට දුර්ලභයි. දෙවියන්ට දුර්ලභයි. දැන් ඔබ දන්නවා මං කිව්වේ දෙවියොත් එහෙමනම් හරි ධර්මය අහන්න නොලැබුණොත් රැවටෙනවා. අමනුෂ්‍යයොත් රැවටෙනවා. මිනිස්සුත් රැවටෙනවා. මේ නිසා මේ මනු සංසාර ගමන ගත කරන සත්වයා රැවටීමටද බර නොරැවටීමටද රැවටීමට ඇයි ඒ? ඔහු තුල මෝහය තියෙන නිසා. ඔහු තුල රාගය තියෙන නිසා රාගයෙන් හටගන්නා වැරදි වලට පෙළඹෙන්න බර නැද්ද? බරයි. ඔහු තුල ද්වේෂය තියෙන නිසා ද්වේෂෙන් හටගන්න අඩුපාඩු වලට පෙළඹෙන්න බර නැද්ද? බරයි. ඔහු තුල මෝහය තියෙන නිසා රැවටෙන්න තියෙන රැවටෙන්න තියෙන අවස්ථාවත් වැඩි. එහෙමනම් කෙනෙක් ඔහුට නොරවටෙන ධර්මයක් කියන්න නම් ඒක දුර්ලභ දෙයක්. ඉතින් පින්වත්නි අපි හරි විදියට බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්න කිසි දෙයක් නැහැ. දැන් පින්වත්නි දැන් මේ ධර්ම ශ්‍රවණය කරන්ට අපි එනවා. දැන් ධම් ශ්‍රවණය කරන්න ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. වෙයි තේරුමක් නැතුව වෙන්න පුළුවන්. වෙන්න බැරිද? අන්න ආස්වල් හාමුදුරු වඩිනවා යමන් බලන්න. වෙන්න බැරිද ඕක? පුළුවන්. තව කෙනෙක් හිතාගෙන නෝ ආස්වල් හාමුදුරු වෙනවා අනේ මට පිරිකරක් පූජා කරගන්න. එවලේ ඉඳලා ඌට ධර්මයට බාධාවක් තියෙනවා. මොකන්ද මේ බාධාව? ඔහුගේ පිරිකර. ඒ හේතුව ඔහු පිරිකර තියාගෙන ඉස්සරහට රින් ගන්න තැනක් හොයනවා. එහෙම නැත්නම් ඔහු පිරිකර තියාගෙන හිතනවා දැන් එක පාට වැඩිද මේක පූජා කරගන්න බැරි වෙයිද දැන් ඔහුගේ හිත එකලස් කරගන්න බෑ වෙන්න බැරිද වෙන්න පුළුවන් ආනන වාස්සියකක පැටලුණා ඊට පස්සේ ඔහු සතුටු වෙන්නේ ධර්මයෙන් කියන පණිවිඩය අල්ලගෙන නෙමෙයි. පීරිකර දීපික ගැනයි. එතකොටත් පාඩුවක්. සමහරු සතුටු වෙන්නේ දැක්කා. ඇති. සමහරු සතුටු වෙන්නේ හඬ හොඳා. උවමනා කරන කාරණේ අහුවෙන්නේ උවමනා කරන කාරණේ යහුවෙන්න නම් කුමක් දෝනි පින්වත්නි නුවණමයි නුවණමයි ඕනි මම ඔබට කිව්ව මතකද මුලින්ම මේ සුගතියේ අපි මේ ඉපදිලා ඉන්නවා අපට ලැබිච්ච දේවල් අතර වටිනාම දේ වෙන්න ඕනේ නුවණමයි නුවණින් විතරයි අපි හරි දේ අල්ලගන්නේ එතකොට පින්වත්නි දැන් අපි තුල දැන් අපි අර වගේ සිතිවිලි වලින් ආවා කියමු. තව කෙනෙක් වෙන්න පුළුවන් සැකින්ම. එතකොට තව කෙනෙක් වෙන්න පුළුවන් වැරදි දේවල් අහලා, වැරදි මත අරගෙන. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි. උන්වහන්සේ පිළිබඳ කොයිතරම් අසත්‍ය ප්‍රචාර ගියාද? ඒ නිසා එතකොට ඒ හැම එක්කෙනෙක්ම හරි විදියට සවන් දෙන්න ඕනේ. එතකොට පින්වත්නි මං කියවා මේකට අපි පාවිච්චි කරන්න මොකක්ද? පාවිච්චි කළ යුත්තේ නුවණ. දැන් අපි කිම ඕන්න අපතුල ඉපදිලා නැහැ. නිවන් මගට මූලිකම වෙන දේ ශ්‍රද්ධාව. එතකොට සද්ධාව ඉපදිලා නැත්තම් නූපන් සද්ධාව උපදින්න තමයි මේ කියන්නේ. එතකොට නූපන් සද්ධාව උපන්නොත් කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම ඔව් අරහ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ අවබෝධයෙන් නම් සම්පූර්ණ එකක්. මේ කියාපු කාරණා තුලින් උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදුනා. අන්න ඒ ඔක්කොම අල්ලගන්නේ මොකෙන්ද යා? ඥාණයෙන්. එතකොට ඔහු තුල හටගන්නවා හැඟීමක්. මොකක්ද මේ හැඟීමට කියන්නේ? ශ්‍රද්ධාව කියලා. අන්නේ හැඟීම ඔහුට උදව් කරනවා. ඔහුට උදව් කරනවා බුදුරජාණන් වහන්සේ තාපනවා දේශනා කළේද්ද? මොන විදිහට විස්තර කළේද්ද? අන්න ඔහුතුල ආසාවක් ඇති වෙනවා උන්වහන්සේ වදාළදී සොයන්න. උන්වහන්සේ වදාළදී ඉගෙන ගන්න. එතකොට ඔහු තුල ඇති වෙනවා කෘතගුණ. අසවල් කෙනයි මාගේ හිතේ ශ්‍රද්ධාව ඉපැද්දෙවි. එහෙම නැත්තම් කරන්නේ ඒක ඉගෙනගෙන ගිහින් තව තැනක කියනවා Tamanට ලකුණු ගැනීම පිණිස. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. එතකොට බලන්න අපිට මේ පැටලෙන්න තියෙන තැන්වලට නොපැටලි වැරදෙන්න තියෙන තැන්වලින් නොවැර වැරදින්න නැතුව වැටෙන්න ඇති වල්වල් වල නොවැටි සිටින්න නම් අපට උපකාරී වන්නේ අපේම ප්‍රඥාවයි අපගේම ප්‍රඥාවයි එතකොට මේ ප්‍රඥාව පාවිච්චි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමටයි. පින්වත්නි යම් කිසි කෙනෙක් තුල ඒ ශ්‍රද්ධාව ඇති වුණොත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණොත් ඒ පැහැදීම ඇති වුණාද කියලා විමසන්න කාලයක් ගත යුතුය. එකපාරට මුලා නොවි. අපි කියමු ඔබට අහම්බෙන් ලැබෙනවා යම්කිසි ගල් කෑල්ලක්. රතු වේවා, නිල් වේවා, කහ වේවා. එකපාරටම ඔබ රැවටුනොත් හා මණිකක් කියලා. ඊට පස්සේ එතන ඉඳලා ඔබ සිහින ලෝකෙක ඉන්නේ නැද්ද? දැන් මම මේක විකුණනවා දැන් මෙහෙම කරනවා ඔබ ආඩම්බර වෙයි මාන්නයටි අනිත්‍ය උන්ට කොහෙද පින මටනේ පින වෙන්න බැරිද ඒ මණික ලැබුණට පස්සේ ඔබ කරන්නේ මොකද්ද හිමීට පරීක්ෂා කරන්න ඕනේ මේ ලැබුණේ හැබෑ එකක්ද බොරු ගලක්ද කලබල නොවී හිමීට කාලයක් පරිස්සා කරගෙන යනකොට ඔබට තේරුණොත් නෑ මේ පළගුවක් නේ. මම මේ මණිකක් කියලා හිතන් හිටියා. එතකොට ඔබ දන්නවා මේක ඇත්ත මණික නෙවෙයි. එතකොට සමහර විට ඔබට ආසාවක් ඇති වේවි ඇත්ත මණික මොකද්ද කියලා හොයන්න. ඒ වගේ තමයි මේ හිතේ ඇති වෙන හැබෑ ශ්‍රද්ධාව හොයාගන්න බැරි වුණොත් බොරු ශ්‍රද්ධාවට අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මහණෙනි ශ්‍රද්ධා දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඒ ශ්‍රද්ධාව අවබෝධය පාදක කරගත්තු නැති අමෝලිකා සද්දා. තව එකක් තියෙනවා කරුණු සහිත වූ අවබෝධයකින් ඇතිවන පැහැදීම ආකාරවති සද්දා. එතකොට කෙනෙකුගේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරේ නිකං ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් ඇති වූ පමණින් හා දැන් මං හරි. දැන් මට ශ්‍රද්ධාවක් හටගත්තා. දැන් මං දන්නවා කළ යුත්තේ දැන් මට තේරෙනවා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මාන විතරක් ලැබෙයි. ශ්‍රද්ධාවට අහලකට එන්න හම්බ වෙන්නේ කෙනෙකුට මුළු ජීවිතේම මහන්සි වුණත් ශ්‍රද්ධාව ඇති කරගන්න පාඩු නැහැ. අර වගේ රැවටිලා තියෙන ටිකත් නැති කරගන්නවට වඩා ආ මන් දැන් දන්නවා මට තේරෙනවා මට එන්න එපා මට කියාගෙන එහෙම දන්න එහෙමයි නැද්ද? ඒ ඉන්නවා. හරි හරි කියයි. මං කරගන්නවා. ඒ මොකේටද රැවටිලා තියෙන්නේ? අමූලිකා ශ්‍රද්ධාවට. හැබැයි ශ්‍රද්ධාව හට ගත්තොත් එයාට ලැජ්ජා බය ඇති වෙනවා. හැබැයි ශ්‍රද්ධාව හට ගත්තොත් එයා අවංක වෙනවා. හැබැයි ශ්‍රද්ධාව හට ගත්තොත් එයා නිහතමානී වෙනවා. හැබැයි ශ්‍රද්ධාව හට ගත්තොත් එයා ලෝකානුකම්පාවෙන් යුක්ත වෙනවා. එතකොට මේ හැබෑ ශ්‍රද්ධාව බාහිර කෙනෙකුට කරන්න බෑ. ඒ හැබෑ ශ්‍රද්ධාව උපද්දවා ගැනීම තමා සතුයි. තමා විසින් නොකඩවා නැත්තම් තමා විසින් තමන්ගේ නුවණ මෙහෙවීමෙන් තමයි හැබෑ ශ්‍රද්ධාව උපද්දවා ගත යුත්තේ. එතකොට බලන්න පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ අපිට වැඩි වරදින්න ඇති ඉඩ කඩද හරියන එකද වරදින්නමයි වරදින්නම නම් අපිට ඉඩ කඩ වැඩි අපිට ආඩම්බර වෙන්නට කිසිවක් තිබේද නෑ අපිට සතුට වෙන්න කියලා ආඩම්බර වෙන්න කියලා උදන් අනන්න කියලා අපිට කිසිම දෙයක් නෑ. එතකොට අපි නිකන් අපේ මේ හිතේ ඇතිවෙන යම්කිසි මනෝමය හැඟීමක් ශ්‍රද්ධාව කියලා හිතලා නිකන් කෑ ගහගෙන ගියාට පළක් වේවිද? පළක් නෑ. ඉතින් මේ නිසා අපිට හරියට වැදගත් වෙනවා අපේ නුවණ පාවිච්චි කිරීම. නුවණ පාවිච්චි කරන්ඩ උපදෙස්. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඉගෙනගත යුතුයි. හැබැයි ඒ ඉගෙනීමේදී මතක තියාගන්න අර අනතුර කුමක්ද? අමූලික අසද්දා. ඉගෙන ගත්තට පස්සේ ආ උගත්කමින් මත් වෙනවා. හා මන් දැන් ධර්මය දන්නවා. ඒ දැනුමින්මත් වෙනවා. ඒ මතකයෙන්මත් වෙනවා. මතකයෙන්මත් වෙලා අනිත් එක්කෙනාව පෙළනවා හා කියාකම් බලන්න කියලා අහනවා. අනිත් එක්කෙනා හරි එක කිව්වොත් මෙයා තව එකක් දාලා අරයව හිර කරනවා. ඒක අමෝලික. මුලක් නැහැ. බලන්න එහෙම දේවල් වෙන්නේ නැද්ද? හරියට මේ නිසා ඒ මතක ශක්තිය කියන්නේ තමන්ගේ ජීවිතේට හරි විදියට ගත්තොත් උදව්වක් වෙන ඒව නැත්තම් යහපතක් වෙන්නේ නැති. මතක ශක්තිය ප්‍රශංසා කළ යුතු දෙයක්. හැබැයි ඒක අවබෝධයට පාදක වෙන්නේ නැත්තම් ඒක යා පාවිච්චි කරන්නේ මාන්නට. මේ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත යුත්තේ අර හැබෑ ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිණිසයි. උන්වහන්සේ දැන් මං කිව්වේ උන්වහන්සේට තමයි නූපන් මාර්ගය උපද්දවන්න පුළුවන් උනේ. ඔය ටික ඇති හරියට පහදින්න නම්. උන්වහන්සේට තමයි පුළුවන් උනේ කෙනෙකුගේ හට නොගත්තු මාර්ගේ හට ගන්නන්න කොච්චර පුළුවන් වුණාද කියන්නේ ඔන්න පස්වග භික්ෂුන් වහන්සේලා අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව අහලා ආරහත්වයටපත් වුණා. යසකුල පුත්‍රයා ආරහත්වයටපත් වුණා. යසකුල පුත්‍රයාගේ යහළුවන් ආරහත්වයටපත් වුණා. එතකොට මේ සියලුම දෙනා 60 දෙනෙක්. යාළුවෝ 54, යසකුල පුත්‍රයා 5යි, 55යි, පස්වග භික්ෂුන් වහන්සේලා 60 දෙනා බුදුරජාණන් වහන්සේ තමග රාග දේශ මොහ ප්‍රහාණය කළ අය 60ක් එතකොට මේ 60ම බුදුරජාණන් වහන්සේ සමග 61ක් ඒ 60 නමම බිහිකලි කවුද අන් නූපන් නිවන් මඟ ඉපැදෙව්වා හට නොගත් නිවන් මඟ හට ගන්නවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට කියා දුන්නා මහණෙනි දැන් ඔබ ධර්මයේ ඊට කලින් කියා දුන්නා මහණෙනි ඔබත් මාත් මේ සසරේ බොහෝ කල් ඉපද ඉපද මෙරි මෙරි මේ සසරේ ආවා කරුණු සතරක් අවබෝධ නොවීම නිසා දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් මහණෙනි දැන් අවබෝධවත් මාත් අවබෝධ කළා මහණෙනි දැන් ධර්මයේ කියාගෙන යන්නේ එක් දෙනමක් එක මග නොයන්න ගිහින් හරි දේ කියන්න මේ ඇත්ත ලෝකෙට කියන්න මේ ඇත්ත ලෝකයට කියන්න මේ ලෝකී ධර්මයේ අවබෝධ කරන අය ඉන්නවා දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස කියන්න මා දැන් යනවා උරුවෙල් දනව්වට බුදුරජාණන් වහන්සේ උරුවේල ජනපදයට වැඩිය ඒ හිටිය ගිනි පුදන තාපසවරු 1000ක් හිටියා. සහෝදරයෝ තුන් දෙනා. උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප එක පවුලේ තුන් දෙනා. තාපසවරු වෙලා ගිනි පූජා කරනවා, තපස් රකින්නවා, පිරිවර ඒ තුන් දෙනාගේම එකතු කළ විට දහසක්. මුලින්ම පැහැදුනේ නැහැ. උන්වහන්සේට සිද්ධ වුණා නොඑක් අයුරෙන් ප්‍රාතිහාර්ය පාණ්ඩ දවසක් නේරංජරා ගන්තෙර වතුර වැඩි වෙලා උන්වහන්සේට ඕන වුණා උන්වහන්සේගේ සිවුර හොදන්ට ගඟට බහින්න. ළඟ තිබුණා ගහක්. උන්වහන්සේ ගහ බැලුවා උඩ. අත්ත ශක්තියින්දී ඇවිල්ලා අත්ත පාත් කළා. උන්වහන්සේ අත්ත අල්ලගෙන නදීට බැස්සා. සිවුර සේදුවා. සිවුර සෝදලා කල්පනා කළා මේ සිවුර අපුල්ලන්න තැනක් ඇතනම් සක්දිනුද ඇවිදින් එතන ගලක් තිබ්බා. මේක තිබිලා තියෙන එතන අවුරුදු 500ක්. හියුන්සෑන් බ්‍රහ්මණ වෘතාදී දින ඔහු මේක දැකලා තියෙනවා. ඊට පස්සේ එතනට එනවා උරුවේල කස්සප. ඇවිල්ලා කියනවා ශ්‍රමණයන් වහන්සේ මේ අත්ත පාත් වෙලා තිබුණේ. ඔව් මේක පාත් කළේ සක්දිනුදු. මෙතන ගලක් තිබුණේ නෑ. "ඔව් මේ ගල මට රෙදි අපුල්ලන්න, සිවුරු අපුල්ලන්න ශක්තියුදු ගෙනත් දුන්නේ." ආ ඊට පස්සේ කල්පනා කළා මේ මහා 이르දිමත් ශ්‍රමණේ ඒ වුණාට මං වගේ රහත් වෙලා නැතුව ඇති. දැන් මේ වගේ සිටිවිලි හිත හිතා ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේට හරියට මහන්සි ගන්න වුණා මේ ඇත්තව පහදවන්න. ඇයි පහදවනකම් කියලා වැඩ නැහැනේ. ඊට පස්සේ අන්තිමේදී පැහැදෙන් පැහැදුනා. පැහැදුනා පැහැදුනේ කොහොමද? දැන් ප්‍රාතිහාරි පානවා පානවා හරියන්නේ අන්තිමේදී කිව්වෝ ඔහි රහත් නැහැ. රහත් වෙන මාර්ගය ඔහි තුල ඉපදිලා නැහැ. ආන් මාන්නේ කැඩුනා. ඉහෝම බිම වැටුණා. සරණ ගියා. ඊට පස්සේ කිව්වා යා ගෝලයන්ට අඬ ගහලා මම මහා ශ්‍රමණයන් වහන්සේගේ ගෝලෙක් වෙන්න තීරණය කළා. ඔහෙල මොකද කියන්නේ කියලා ඇහුවා. අනේ ආචාර්යයන් වහන්සේ අපි මේ පුල පුලා හිටියේ කියා ගන්න බැරුව. බොහෝ කල් කිව්වා අපිට මේක තේරුම් ගිහිල්ලා. අන්න එතකොට අපිට පේනවා නිවන් මඟ හිතක උපදින්න නම් අර සවන් හැකියාව තියෙන්න ඕනේ. අර හිර වෙලා තිබ්බේ මාන්නේ ඉතින් මාන්නේ කඩා ගන්නකම්ම ඒක බුදුරජාන් වහන්සේ දැනගත්ත මෙයා හරි. මෙයා හරි කියන අහුවිලා ඉනවා. නමුත් වැහිලා තියෙන හිතේ පොඩි කවරයක්. මොකද්ද? මා නිති මේකට ගහනවා ගහනවා වදින්නේ. අන්තිමේදී කෙලින්ම කිව්වා. වාන්නේ වීසි වුණා. එතකොට තමයි තේරෙන්න පටන් ගත්තේ. නදී උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඒ සියලු දෙනාටම ධර්මයේ කියනකොට අහගෙන ඉන්නකොට සෝවාන් වෙනවා. මොකද ඒ වෙන්නේ? නිවන් මඟ උපදිනවා හිතේ. ඊට පස්සේ ඒ පිරිස ඔක්කොම 1000ක් පැවිදි වුණා. දහසක් භික්ෂුන් වහන්සේලා සමග ගයාවේ ගයා ශීර්ෂයට රැගෙන ගියා. ගයා ශීර්ෂයේ දැන් දහසක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ඇස ගින්නක් කැවිලිනවා වගේ රාග ද්වේෂමව ඇවිලෙන්න උදව් කළේ නැද්ද? ඒ භික්ෂුනාසරට හොඳට තේරෙන්න ගත්තා. මේ කන ගින්නක් කැවිලෙනවා වගේ රාග දේශමෝ ඇවිලින්න උදව් කළේ නැද්ද? මේ නාසය ගින්නක් කැවිලෙනවා වගේ රාග දේශමෝ ඇවිලින්න උදව් කළේ නැද්ද? මේ දිව ගින්න ඇවිලෙනවා වගේ රාග දේශ මොහ ඇවිලෙන්න උදව් කළේ නැද්ද? දැන් ඔබ දන්නවා ඇති පසුගිය දවස්වල එක්තරා ප්‍රදේශයක මේ තරුණ පොඩි ළමයි කවුරු 18ක වගේ පවුලක්ම මැරුවා. හරියට කන්න දුන්නේ කියලා. මේ දිව රාග දේශ මොහ ගින්න ඇවිලෙනවා වගේ ඇවිලෙන්න උදව් කළා. මේ කය ගින්නක් ඇවිලිනවා වගේ රාග දේශ මොහ ඇවිලෙන්න උදව් කළේ නැද්ද? මේ සිත ගින්නක් ඇවිලිනවා වගේ රාග දේශ මොහ ඇවිලෙන්න උදව් කළේ නැද්ද? මේ ඇහැට පෙනෙච්ච රූපේ ගින්න ඇවිලිනවා වගේ රාග දේශ මොහ ඇවිලෙන්න උදව් කළේ නැද්ද? මේ විදිහට උන්වහන්සේ මේ ඔක්කොම අහගෙන යනකොට ගින්න ඇවිලෙන දේවල් අර භික්ෂුන් වහන්සේලා ගින්න යමකින් ඇවිලෙනවාද ඒ කෙරෙහි ඇති අල්ම අතහැරියා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වුණා. අරහත්ත්වයටපත් වුණා. හරීම අසිරිමත් ලෝකයක විස්තර නේද අපි මේ අහන්නේ. අපිට මේ වහන්න හම්බ වෙන්නේ නැහනේ. අපිට හම්බ වෙන්නේ නටාපන්, ගයාපන්, වයාපන්, කාලා බීලා හිටපන් ඉන්නකම්. ඕනේ දහන්න හම්බ වෙන්නේ. මලාලට පස්සේ කොහේ ගියක් මොකෝ? දැන් බලන්න මේ ඇත්ත කොච්චර දුර්ලභයිද? එතකොට අර භික්ෂුන් වහන්සේලා අහගෙන ඉඳෙද්දී උන්වහන්සේලට හිතෙන්නේ නැති මේ රාග දේශ උන්වහන්සේලට මතක් වෙන්නේ නැති තමන්ගේ ජීවිතේ රාගය නිසා වෙච්ච අත්වැරදි ද්වේෂය නිසා වෙච්ච අත්වැරදි මෝහය නිසා වෙච්ච අත්වැරදි චිත්‍රපටියක් වගේ හිතට පේන්නේ නැති හිතෙන්නේ නැති මේ ඔක්කොම මුනේ මේ ඇසට කනට නාසයට දිවට කයට හිතට මුලා වෙච්ච නිසායි. මේ ඔක්කොම උනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු වලට මුලා වෙච්ච නිසායි. උන්වහන්සේලා නිදහස් වුණා. කවුද ඒක කළේ? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එක දවසක්ද දෙකක්ද නොකඩවා නොකඩවා දවස පුරා මහන්සි වෙනවා මිනිසුන්ට මේක කියන්න. එයි මේ සුළු කාලයකට සුගතියට ආපු මිනිස්සු මේකේ රැවටිලා ආයි වලේ වැටෙන නිසා. මොකක්ද වල? සතර අපාය. ආයි වැටෙනවා ලෙස්සලා ගියොත් ගියා. ආයි ගොඩේවිලි බොරු. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි එක වතාවක් මිනිසෙක් වැටුනොත් සතර අපායි. එක වතාවකට නිරේ වැටුනොත්, ත්‍රිසං අපායි වැටුනොත්, ආයි ගොඩේවිලි බොරු. උන්වහන්සේ අහනවා භික්ෂූන්ගෙන් මහණෙනි ඉන්නවා එක ඇහක් විතරක් පේන කැස් බෑවික්. මේ කැස් බෑව ඉන්නේ මොහොතේ. අවුරුදු 100කට වතාවක් කොහොම උඩට එන්නේ. මිනිසෙක් මේ සිදුරක් තියෙන විය ගහ නගුලේ බඳින ගහ සිදුරක් තියෙන විය ගහ මොහොතට දාන. ඕක වතුරේ පාළුවේ තිබෙද්දී අර 100ක් අවුරුද්දක් ඇවෑමෙන් කැස් බෑ උඩට එද්දී අර සිදුරට වැටෙනවන්නේ මේ කැස් බෑ වගේ ඔළුව. එතකොට ඒ සිදුරෙන් ඒ කැස් බෑවට පේනවනේ අහස වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ බොහෝ කල් ගිහිල්ලා වෙන්න පුළුවන්. නෑ නෑ බෝකල් නෙමෙයි ළඟදී වුණත් වෙන්න පුළුවන් කිව්වා. හැබැයි මිනිස්සෙක් නිරේ හෝ ත්‍රිසං යෝනි වැටුනොත් එහෙම ලේසියෙන් වෙන්නේ නෑ කිව්වා. ඇයි මේව පෙන්වා දෙන්නේ? මේ සුගතියට මිනිස්සයා මුලා වෙන නිසායි. ඉතින් බුදුරජාණන් වහන්සේ මුළු දවස පුරාම මිනිස්සයාට මේක කියා දෙනවා. උන්වහන්සේට හම්බ වුණේ හැමෝම සාන්ත දාන්ත තීන්ත වගේ හම්බුණාද එහෙම අය? හැමදේම. නෑ, හොරු හම්බ වුණා. හැබැයි හරි ධර්මය අහනකොට එයාගේ හිතේ නිවන් මඟ උපදිනවා. විසංගනන් හම්බ වුණා. හරි ධර්මය අහනකොට ඔහුගේ සිතේ ඇයගේ සිතේ නිවන් මඟ උපදිනවා. බැනගෙන ආපය හම්බ වුණා. හරි ධර්මය අහනකොට ඔවුන්ගේ සිතේ නිවන් මඟ උපදිනවා. නානා විදී මිනිසුන් හම්බ වුණා. හැබැයි ඔවුන් ඔවුන්ගේ සිතේ නිවන් මඟ ඉපදුනාද යමෙකුගේ සිතේ ඒ උපදින්න හේතු වුණේ ඔහු තුල තිබූ ප්‍රඥාවමයි. ඉතින් පින්වත්නි, උන්වහන්සේ දවස මුළුල්ලේ මිනිස්යන් වෙනුවෙන් මහන්සි වෙනවා. උන රාත්‍රියනවා. රාත්‍රියේදී පොඩ්ඩක් විවේක අරගෙන ඊට පස්සේ උන්වහන්සේ අවදීන් කවුරුන් උදෙසාද? දෙවියන් උදෙසා. ඔන්න දෙවිවරු වෙනවා. සක්වලින් දෙවිවරු වෙනවා. දෙවියන්ට ධර්මය කියනවා. නිවන් මඟ උපදිනවා දෙවියන්ගේ සිතේ. උන්වහන්සේ තමයි දෙවියන්ගේ මිනිසුන්ගේ එකම ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා පින්වතුනි මේ දුර්ලභ අවස්ථාවේ හිත පහදවා ගන්න. ඒක තමයි අපිට වොමනාදී. අපි ඔක්කොම සංසාරය යන අය යම් කිසි පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට ආවා. සුගතියට ආවා. සුගතියට ආවා කියලා මෙතන පින විතරක්ම මතුවෙන එකක් නෙවෙයි. පවත් වරින් වර මතුවෙලා විපාක දෙනවා. ඒ නිසා පිනත් මතුවෙලා විපාක දෙනවා. පවත් මතුවෙලා විපාක දෙනවා සංසාරේ කරපුවා. හැබැයි මේ වෙලාවේ ශ්‍රද්ධාව උපද්දවා ගත්තොත් පිහිටයි. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න ඒකාන්තයෙන්ම වාසනාව ලැබේවා සාදු සාදු